මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආදිවස්මක ශීලයේ සමාදන් වෙන নমස්කාරය කියනවා. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि तृतीयाम्पि बुद्धं शरणं गच्छामि द्वितीयाम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि सङ्घं शरणं गच्छामि සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේතබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං හදන්තා ධම්මස්සවන කාලෝ අයං හදන්තා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු රහතෝ සම්මා සම්බුද්දස්සේ පමාද මනුයුඤ්ඤන්ති බාලාදුම්මේතිනෝ ජනා අප්පමාදං චනේ ථාලි ධනං සෙත්තං වරක්කති මාපනාදමං යුඤ්ජේත මාපාන රතිසංචවං අප්පමන්තෝ විචාරන්තෝ පප්පෝ තිරිපුනං සුඛං තජහලක් කියන තුනේ බුද්ධකාරේ ගමදිව නැකත් කෙලි කියලා කිව්වේ මේ පෞගියදා පැවැත්වුණු අපේ සිංහල අවුරුද්ද වගේ උත්සවවලට. මේ පින්තුන් සිංහල අවුරුදු උත්සවය පවත්වන්නේ නම් තමන්ගේ දියුණුව යහපත සැලසෙන අන්දමේ හොඳ කටයුතු කරන්න සුබ නැකත් දාගන්න මිනු. නමුත් කෙනෙකුගේ පරිහානියට හේතු වෙන නරක දේ කරන්නත් නැකත දාගන්න විදිහේ උත්සව තියෙනවා ලෝකේ. ඒ විදිහේ උත්සවයක් ඒ විදිහේ නැකත් කියලියක් සම්බන්ධයෙන් උයි. මේ අපි මාතෘකා කළ ගාථාදික බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ දේශනා කොට වදාළේ. ඒ සරත්නිවර එක අවස්ථාවක බාල නක්ඛත්ත කියන නමින් හඳුන්වන නැකත් කිරියක් පවත්වන බවට ප්‍රචාරය කෙරුණා. මේ නැකත් කිරියේ ස්වરૂපය මොකද්ද? හොඳටම අඥාන මෝඩ පුද්ගලයෝ මෝඩ මිනිස්සු ඇගේ අලුයි දොමයි තවරාගෙන නගර වීදි වල සැරිසරනවා අසභ්‍ය වචන කියමින් අසත්‍ය වචන කියන්නේ කුණුහරුව කවුරුත් දන්නවනේ. ඒකට කුණුහරුව කියන්නේ සතියක්ම එහා මෙහා ඇවිදිනවා. තමන්ගේ නෑ හිතේ දුන් දැකලවත් පැවිද්දන් දැකලවත් කිසිම ලැජ්ජාවක් බයක් නැතුව කුණුහරුව කියමින් හැදිරෙන මේකයි උත්සවයේ ලක්ෂණය. මේ උත්සවය ගැන කලින්ම සරත් නුවර සදාවත් බෞද්ධ පාසු පාසිකාවන් බුදු පියාණන් වහන්සේට ධම්මලෑරියා. මෙන්න මෙහෙම නැගත් කිරියක් පැවැත්වෙනවා. ඒ කාර්යය තුල අපි බුදු පියාණන් වහන්සේටත් සංඝයා වහන්සේටත් විහාරයේදීම ආරාමයේදීම ආහාර ප්‍රදාන මාන ආදී පිළියෙල කරලා පිළිගන්වන්න සලස්වනවා. අපි උනත් ගේවල් දොරවල් වලින් එළියට බහින්නේ නැහැ කියලා ඒ විදිහට පිළිලක් යොදලා බුදු පියාණන් වහන්සේට දාන ආදී සංඝයා වහන්සේට දාන ආදී සැපයුවා. ඉතින් ඒ කාලය තුල මේ මිනිස්සේ මේ ගේවල් ඉදිරියට පැමිණිලා අර මෝඩ මිනිස්සු මහා තන්දොස් කියාලා පගේ කුණුහරුපෙන් බණිනවා. ඉතින් මේකෙන් බේරෙන්න අර ගෙදර වල කට්ටිය කහවනවා කනවන ටිකක් ඔය විදිහට යන්න ඉඳලා දෙන සම්මාදමක් වගේ. තුමාරුක සම්මාදමක් වගේ. ඉතින් ඔය සල්ලි ටික එකතු කරගන්නයි මේ උත්සවේ කෙරෙන්නේ. අර මොඩියෝ ඒවා එකතු කරගෙන යනවා. ඉතින් ඔය හත් දවස් බොහොම මාරුවෙන් ගත කළා. සද්ධාවන්ත පින්නතුන් හත් දවස් ගියාට පස්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට නගරයට ආරාධනා කරලා විශාල දාන පින්කමක් පවත්වලා අවසානයේ ගනුමෝදනාවේදී අනුමෝදන අවස්ථාවේදී කියනවා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට මේ බාරණක් හත්ත කියලා මේ මෝඩිය වගේක් මේ විදිහේ කුණාරක ගෙමින් හැසිරුණා අපේ කන් කුරල යන තරමට බොහොම කරදරෙන් බොහොම අමාරුවෙන් අපි මේ හත් දවසේ ගත කරේ ඒක නිසාම අපි භාග්‍යතුන් වහන්සේට සංඝයා වහන්සේලාට මේ විදිහට නගරයට ඇතුළු වෙන හැටියට ඉලා හිටියේ ඊළඟ ප්‍රකාශ කරනවා බුදු පියාණන් වහන්සේ වදාරනවා ඔහම තමයි පින්නතුනි මේ මෝඩ අය ඔය විදිහට ප්‍රමාදේ වැටිලා ඔහම හැසිරෙනවා නමුත් නුවණැති පින්නතුන් නම් අප්‍රමාදය තමන්ගේ ඉච්ඡාමත්ම වටිනා ධර්මයේ වගේ රකින්නවා කියලා ඒ අදහස දෙන්නේ අර අපි මාතුකා කළ දාඨාදික වදාලේ පමාද මනුයුංජන්ති බාලා දුමේ දිනෝ ජන මෝඩ අඥාන මිනිසෙයින් ප්‍රමාදයේ මේදෙනවා අපමාදන්ත මේධාවි ධනං සෙට්ඨං වරක්කති නමුත් මේධාවි කියලා කියන්නේ ඥානවන්ත පුද්ගලයා ප්‍රඥාවන්ත පුද්ගලයා ශ්‍රේෂ්ඨ ධනියක් වගේ අප්‍රමාදයේ රකින්නවා අප්‍රමාද ප්‍රතිපත්තිය රකින්නවා ඊළඟ ගාථාවේ කියවෙන්නේ මා පමාද මණියුන්ගේත මා කාමරති සංඛවන් ප්‍රමාදේ යෙදෙන්න එපා මාදේ නොයදේ මා කාමරති සංඛවන් කාමරති කාම පංචකාම සම්පත්තිය වස්තු කාම ක්ලේශ කාම පිළිබඳ වේ ඇල්මෙහි එහි ඒහා සම්බන්ධකම් නොපවත්වෝ අපමත්තෝ හි ඥායන්තෝ පප්පෝති විකුලං සුඛං අප්‍රමාදී වූ පුද්ගලයා ඒ අප්‍රමාදය පිහිට කරගෙන ඥාන වඩලා උතුම් වූ නිවන් සුවය ප්‍රත්‍යක්ෂ කර ගන්නවා එනම් ඔය අදහසයි ගාථාවකින් කියවෙන්නේ. එතකොට මේ බාලනක්ඛත්ය ගැන ටිකක් අපි හිතලා යොදලා බලනවා නම් දැන් බාල කියන වචනය අපි මේ රටේ නම් මේ කාලේ භාවිතා කරන්නේ ඔය බාල දරුවා කියලා හැම කියන්නේ වයසින් අඩු පුද්ගලයා ගැන. නමුත් අපේ ධර්මයේ බාල කියන වචනය යෙදෙන්නේ මෝඩයා අඥාන පුද්ගලයා කියන අදහසින්. ඉතින් ඇත්ත වශයෙන් අඥාන පුද්ගලයාත් අර කුඩා දරුවා වගේ නොතීරණ කෙනෙක්. දැන් ඔය සමහරු දැන් 6 4 නොතේරෙන දරුවා ගැන කියනවා වගේ සමහර ඔය හය හතර කියන එක තෝරනවා දාර්ශනික අර්ථයක් හැටියට ගන්නවා. ජීවිතෝ පහයත් අපාය හතරක් ගැන විශ්වාස නොකරන බාලයෝ. ඉතින් එහෙම ගන්නත් පුළුවන්. ඒ කොහොමත් වුණා මේ බාලයින්ගේ ක්‍රියාපටිපාටිය තුලින් පේනවා ඒ හත් දවස තුල ඒ නගරය Tamange මේ මෝඩින්ගේ පාණයට යටත් වුණා වගේ කොයිතරම් පීඩාවක් ඇති වෙන්නේ නැද්ද? ඒ විදිහට අසභ්‍ය වචන කියමින් මේ අසභ්‍ය වචනයට යටින් මත්පැන තියෙන්නේ නැති. ඒක කියවෙන්නේ නැහැ පොතේ. අපිට හිතා ගන්න පුළුවන්. අසභ්‍ය වචනයට රූපුල් දනාන්දමන මත්පැනක් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ මේ කියපු මේ නැකත් කෙලිය කියන එක මේ අපි ප්‍රකාශ කළේ කාටවත් ආදර්ශයට ගන්න නෙවෙයි. ඊළඟට අපි හිතේ උදල බලමු අපි මේ බෞද්ධ දාපැවැත්තු මේ සිංහල අවුරුදු උත්සවය ගැන. මේ චිරාගත අපේ මේ පැරණි බෞද්ධ සිංහල චාරිත්‍ර අනුව දියුණු මේ සිංහල අලුත් අවුරුද්දේ ගැඹුරු අර්ථ තියෙනවා සමාජමය වශයෙන් ආගමික වශයෙන් මේ කාලේ පින්නතුන් මේක කල්පනා කර ගන්න ඕන එහෙම නැත්නම් ඒකත් අර බාහනක් හද තත්ත්වයට වැටෙන්න ඉඩ තිබෙනවා මේ කාලේ යන සමාජය යම් නම් පෙර නිසා ඉතින් මේකේ වැදගත්කම අපි ටිකක් කල්පනා කරලා බලුවොත් හිතා ගන්න තියෙන්නේ දැන් අතීතයේ ඒ අවුරුද්ද කියලා සම්මත වුණේ නක්ෂත්‍රයන්ව 12 මාසයක් ගෙවිලා අලුත් අවුරුද්දක් උදාවන අවස්ථාවයි ඒකත් යම්කිසි හේතුවක් නිසා මෙහෙම හිතා ගන්න පුළුවන් අපට ඒකාකාරව කරකැවෙන මේ ජීවිත චක්‍රය සුළු වෙලාවකට හරි නවත්තලා අවුරුද්දක් තිස්සේ බොහෝ දුරට ඒකාකාරව දිනපතා කරගෙන මේ ජීවන චක්‍රය සුළු වෙලාවකට නවත්තලා ඒකේ මලකඩ බඳුණු තැන් මලකඩ ඇරලා ලිහිසිතිය දෙන්න දමලා මේක සුද්ධ පවිත්‍ර කරලා අලුත් වැඩියා කරගන්න අවස්ථාවක් සැලසීම් වශයෙන් වෙන්න ඕන ඔය නොනකත කියලා එකක් තියෙනවා නොනකත කියලා කියන්නේ දැන් සාමාන්‍ය ඊ පින්නතුන් හැම වැඩක්ම හැම වැඩකක් වැඩක්ම කරන්නේ සුබ නැගතක් සොයාගෙන නැගතක් ගන්න. ඒකට නැගතක් නැහැ කිව්වම අනිවාර්ය වශයෙන් පොඩි නිවාඩුවක් ගන්න වෙනවා. ඉතින් ඔන්න ඒ නිවාඩුව ඊළඟට අය කරන්නන් ඒක නිවාඩුවෙන් ගත යුතු ප්‍රයෝජනය. දක්වන්න තමයි ඒ නනකතම පුණ්‍ය කාර්ය නම් හඳුන්වන්නේ. ඒක තුලින් අදහස් කරන්නේ ඒ පුණ්‍ය කාර්ය නම් හැඳින්වීමෙන් අදහස් කරන්නේ මෙන්න මේ කියාපු අර අර කරකැරුණු චක්‍රය අලුත් වැඩියා කර ගැනීමට ඒකේ වැඳිච්ච මලකඩ ඉවත් කර ගැනීමට ධර්මයයි අපි පිළිහිට කර ගන්න ඕන. ධර්මයේ තුලිනුයි මොනවද මලකඩ කියලා තේරුම් ගන්න ඕන. ඉතින් මේ මලකඩ සමහර විට පෞද්ගලික වශයෙන් තම තමන්ගේ ජීවිතයේ යම් යම් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඒ වගේම සමාජීය වශයෙන් මව්පිය දූ දරුවන් අතර නොහොඳ මොකඩු තව නොයෙකුත් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අසල් ගැසියන් අතර යන්න ඒවා සකස් කරගන්න ඒවා ගැන කල්පනා කරලා සිහිනුවන යොදලා අඩුපාඩුකම් සකස් කරලා ඊළඟට නැගත ඊළඟ හොඳ නැගත පුණ්‍ය කාලයේ අවසානය කියලා කියන්නේ අවසාන කාලය කියලා කියන්නේ ඔන්න ඊළඟට එතෙන්ති සුබ නැගත නැගත ඉක්මන යානෝදී අනුභවය වැඩ ඇලීම ආදි වශයෙන් ওই ගනුදෙනු ආදි වශයෙන් තියෙන්නේ අලුත් අනිෂ්ඨාන ඇතුව අර අනුපාඩුකම් පරිගස්සගෙන ඉදිරි අවුරුද්ද දිහා බැලීම ඉදිරි කාලය දිහා බැලීමට අවස්ථාව සලසා ගැනීම කියලා අපිට හිතා ගන්න පුළුවන් සිංහල අලුත් අවුරුදු චාරිත්‍රයේ යම් සිගඳුරක් තියෙනවා නම් ඒකයි තියෙන අදහස. ඉතින් ඒ ඇත්ත වශයෙන්ම මේ ජීවන චක්‍රය ඒකාකාර කරගැනීම තුලින් මේක ඉදිරියට සුද්ධ කරගත්තේ නැත්නම් එන්න එන්නම පරිහානිය යනවා. ඉතින් ඒ විදිහේ අවස්ථාවකදී අර ධර්මය යොදා ගන්න නැතුව අර විදිහට මත්පැන එහෙම යොදාගත්තොත් අන්න එතනදී බොහොම භයානක තත්වයකට අර මලගඩ අරිනවා වෙනකොට මලගඩ බැඳෙන්න පටන් ගන්නවා යන්ත්‍රේ. ඉතින් ඔන්න සිංහල අලුත් අවුරුද්ද ගැන අපි පිටින් සංසාරන කරොත් ඒකයි අපිට වටිනාකම හැටියට ගන්න තියෙන්නේ. ඉතින් සිංහල අලුත් අවුරුදු වලදී මේ පින්වතුන් තමන්ගේ ලෞකික දියුණුව පිළිබඳව අප්‍රමාදී වීමටයි ඒ සුබ නැකත එක්ම යන්නේ නොදී හරියට නැකතට කටයුතු කරේ. නමුත් සාසනික වශයෙන් බලනවා නම් අප්‍රමාදී කියලා කියන්නේ ඒ වගේ පටු අදහසක් නෙවෙයිට වඩා කුරුල්ල අදහසක්. මොකද සාසනික අර්ථයෙන් බලනකොට මේ අපේ බුද්ධෝත්පාද කාලයේ ලැබු අපේ මේ මනුෂ්‍යාත්ම භාවය, මනුෂ්‍ය උත්පත්තියම එකම නැකතක් හැටියට දක්වනවා. ක්ෂණ සම්පත්තිය කියලා දක්වනවා. බුදු පියාණන් වහන්සේ නිතර මතක් කරන කනෝ වේමා උපච්චක නියමක්ෂණය නියම මොහොත ඉක්මයා නොදෙව් කියලා. ඒකට බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්මාව ලැබුණා ඒකෙදි අප්‍රමාදී වෙන්න ඕන. ඉතින් මේ අප්‍රමාදී බව අප්‍රමාද ප්‍රතිපත්තිය මේ ශාසනයේ තාමත්ම වටිනා සංකල්පයක්. ඔයිතරම් දෙවියෝ බුදු පියාණන් වහන්සේ කරලා උමා අතුවකින් ඒ අප්‍රමාද පදේ වටිනාකම දක්වා ආදාරණ එක් අවස්ථාවක් කියනවා. වදාරනවා මහණෙනි අපාදේපා සිව්පා භූපා රූපී අරූපී සංඤේ අසංඤේ නේව සංඤේ නාසංඤේ යනාදී විවිධ සත්ත්ව කොටස් සිටිනවන ඒ අනුසත්ත්ව කොටයන් අතරම තථාගත සම් අරහත් සම්මා සම්බුදු ප්‍රඥානන් ආංශේ අග්‍රය අන්නේ වගේම මේ යම් තාත් කුසල ධර්මයන් තියෙනවා නම් ඒ සීල කුසල ධර්මයන් අතර අප්‍රමාදේම ශ්‍රේෂ්ඨය අප්‍රමාදේම අග්‍රය කියලා ඒ තථාගතේ සත්‍යෙම උපකාර කරගෙන එක කුමාරකින් මේ අප්‍රමාද පදේ වටිනාකම ප්‍රකාශ කරනවා ඒ වගේම තවත් උපමාවක් දක්වනවා යම් තාත් වනාන්තර වල කැලෑ සතුන් සිටිනවා නම් ඒ හැම සතුන්ගේම පාසටහන ඇතාගේ පාසටහන යඩොංගු කරන්න පුළුවන්. ඇතාගේ පාසටහන ඒ වනයේ සිටින සියලුම සතුන්ගේ පාසටහන් වලට වඩා අග්‍රයි. අන්න ඒ වගේ සියලුම කුසල ධර්ම අතර අප්‍රමාද පදයේ ශ්‍රේෂ්ඨයි අග්‍රයි. තුන්වෙනි උපමාව උද්දක් වනවා. යම්කිසි කූටාගාරයක කුරුගයක සියලුම පරාල එකතු වෙලා කුළු හිසට එකතු වෙනවා වගේ ඒ කුළු හිස ඌට පරාලවලට අග්‍ර වෙනවා වගේ සියලුම කුසල ධර්ම අතර අප්‍රමාදපදී ශ්‍රේෂ්ඨයි. මේ තුන් ආකාරයෙන්ම අප්‍රමාදපදී වටිනාකමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ වගේ මේ පින් තුන විතර අහලත් ඇති. ඒ ධර්මයේ ඊටාත්ම ප්‍රකට ධර්ම පදගාතාවක් අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තා නෙමියන්ති යේ පමත්තා යථා මත ඒක අපි ඒක සිංහලට ගත්තොත් ගන්න මේ විදිහටවත් ගන්න පුළුවන් මපමා බව මගේ අමා නොපමා බව මගේ අමා මරුගේ මඟ වීම පමා නොමැරිති වන්නෝ නොපමා මලා වැන්න විතුප්පා ඒක ඒ තුලින් පෙන්වු කරන අදහස මොකක්ද අප්‍රමාදය අමෘතය නම් වූ නිර්වාණයට මාර්ගය නිර්වාණය අමෘතත්වය හැටියට හඳුන්වන්නේ මොකද ඒක අමෘතත්වය කියලා කියන්නේ දැන් අපි දන්නවා ඊළඟ අනිත් පැත්ත තමයි සංසාරය නිර්වාණය කියන්නේ සංසාරයෙන් මිදීම සංසාරය කියන්නේ නැවත නැවත ඉපදීමයි නැවත නැවත ඉපදීම කියලා කියන්නේ නැවත නැවත මැරීමයි එතකොට නිවනින් කරන්නේ මොකද්ද? නිර්වාණය තුල තියෙන අදහස මොකද්ද? නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමේ අදහස මොකද්ද? අන්න අර අනන්ත කාර්යයක් උපදී උපදී මෙරි මෙරි ආපු මේ සංසාරයෙන් මිදීම. ඒකයි නිකට අමෘතත්වය කියලා කියන්නේ. මරණයෙන් මිදීම. මරණයෙන් මිදීම පිළිබඳ ප්‍රත්‍යක්ෂ මෙලොවම ලබා ගැනීමයි නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගත්තයි කියලා කියන්නේ. අනිත් පැත්තට සංසාරය. ඉතින් සංසාරයට උපකාර වෙන. ඒකට අප්‍රමාද ප්‍රතිපදාව අප්‍රමාදය කියන එක ඒ විදිහට ගන්නත් පුළුවන්. ඉතින් ඒක තවත් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් අප්‍රමාදය කියන එක බොහෝ විට විවරණය කරලා තියෙන තනිපදයකින් කියනවා නම් උපට්ඨිත සති කියලා. එළඹ සිටි සිහිය. එළඹ සිහිය. සිහිය ඇති බව කියන එක වගේ හොඳ සිහියෙන් වාසය කිරීම. එළඹ සිටි සිහිය කියන වචනේ බොහෝ විට අප්‍රමාද පදයට සමාන වශයෙන් ඒ අර්ථය වශයෙන් දක්වනවා. අනිත් පැත්තට මුක්ඛ සති කියලා කියන මුලා වූ සිහිය, සිහි මුලා බව. ඒක තමයි ප්‍රමාදය. ඒකයි මෙතන. දැන් ඒකට අප්‍රමාදය වමත පදක්. අප්‍රමාද වීම අමృత පදයයි. අමාදේ මච්චුනා පද. ප්‍රමාදයේ මායාවේ මාර්ගය. එතකොට මේ අප්‍රමාදය කියන එක වචනේ වශයෙන් බැලුවාම එළඹ සිටි සිහිය. ප්‍රමාදය කියන එක සිහි මුලාව. ඊළඟට තවත් ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලනවා නම් බොහෝ අවස්ථාවල බුදු පියාණන් වහන්සේ අප්‍රමාද ප්‍රතිපත්තිය හැටියට දක්වලා තියෙනවා. අප්‍රමාද ප්‍රතිපදාව හැටියට දක්වලා තියෙන්නේ සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ දැන් මේ පිටුතුන් අහලා තියෙනවා. අපේ මේ කය වේදනාව සිත සිතට එන අරමුණු කියන මේ හතර ආකාරයේ ඒව අරමුණු කරගෙන සිහිය පිටුවා ගැනීම සතර සතිපට්ඨාන. ඒවායේ හරියට පිටි එළඹ සිටි සිහිය තමයි ඒක. ඒවායේ පිට පිටාගත සිහිය. ඊළඟට අනිත් පැත්තට ප්‍රමාද ප්‍රතිපත්තිය මොකද්ද? පංචකාම සම්පත්තියට ඒකට ඇදී යාමයි. ඒකයි අර ගාථාවේ මහා කාමරති සම්තුලන් කියන්නේ. කාමරති හා වස්තුකාම ක්ලේශකාම හා පවත්වන සම්බන්ධතාවයි ප්‍රමාදය. ඒකයි මායාවේ මාර්ගය. ඕකයි මායාවේ. ඉතින් තවත් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ අප්‍රමාද ප්‍රතිපදාව නම් වූ මේ සතිපට්ඨානය තමයි මේ සංඝයා වහන්සේලාට අමතන අවස්ථාවේදී කියනවා ප්‍රාණීනි නුඹලාගේ පියාගේ දොදුරුපීම මේකයි. පියාගේ දොදුරුපීම හැසිරෙන්න. මොකද සතර සතිපට්ඨාන. ඒ දොදුරුපීම පිටවීම තමයි පංචකාම සම්පත්තියට යටවීම. මායාවේ දොදුරුපීම. ඉතින් මේ කාරණය හේතු ගන්නවන බුදු පියාණන් වහන්සේ මහ පුදුමාන්දමේ කරුණ නමුත් චිත්තායදිනන්දමී උපමා යොදලා තියෙන විවිධ අවස්ථාවල අත වශයෙන් බුදු පියාණන් වහන්සේ යොදන උපමා සමහර විට මහා දීර්ඝ උපමා යොදන අංගෝපාංග හරියටම ගැලපෙන ධර්ම කාරණාත් එක්ක ඒ වගේම මේ උපමාවල තියෙනවා මේ පින්නතුන් දැන් මේ සාමාන්‍ය පොතපතක ධර්ම විවරණයක් කියවලා සමහරවිට මුළු පොතක් කියවලා ලබන දැනුමට වඩා මේ ප්‍රතිපත්තියට නැගීමේදී තිත්තාවදින උපමාවක් ඊට වඩා උපකාර වෙනවා. හරියට බණ පොතක් වගේ උපමාවක්. දැන් බුදු පියාණන් වහන්සේ උපමාවක් දෙනවා උකුස්සගේ උපමාව. අපි මේ උපමා කතා බුදු පියාණන් වහන්සේ කියන ආකාරයෙන් වගේ ඉදපත් කරන්න බලමු. එක අවස්ථාවක බුදු පියාණන් වහන්සේ මේ විදිහට කතාව ඉදපත් කරන්නේ මහණෙනි. අතීතයේ එක උකුස්සෙක් බොහොම වේගයෙන් පියාණන්ගෙන ඇවිල්ලා කැටකුරුල්ලෙක් අල්ලගත්තා. කැටකුරුල්ල අල්ලගෙන පියාණන්ගෙන යන අතරේ කැටකුරුල්ල අඬනවා. අනේ මේ මම මේ මගේ කාලකන්නිකම පියාගේ ගොදුරු බිමෙන් ඉවත් වෙලා ගිය නිසා මේ උකුසම අල්ලගත්තේ මම පියාගේ ගොදුරු බිමේ ගියා නම් මේ උකුසට මාවේ යුද්ධ කරන්න සටන් කරන්න හම් වෙන්නේ ඕක ඇයිලා උකුස කියනවා මොකද උඹේ පියාගේ ගොදුරු බිම. ඒකට කියනවා මේ කාණලද කෙතක පස්පිඩට තමයි මගේ පියාගේ ගොදුරු බිම. ඒකට උකුස කියනවා හා හොඳයි උඹ බලයන් ගිහිල්ලා පුළුවන් නම් බේරෙන්න බලපන් කියලා ඔන්න අතාරිනවා මේ කටකුරුල්ලා. කැටගුරු ලැබියාම කෙනෙක් ගිහිල්ලා අර කියාපු අර හාපු කෙතක ලොකු පස් පිටක් ලකුඩ නැගලා කුකුසට අවියෝග කරනවා. ඒ කුකුස වරින් බලන්න දැන් වරින් බලන්න දැන් කියලා අවියෝග කරනවා. ඔන්න ඉතින් කුකුසත් බොහොම ආඩම්බරෙන් දැන් ඉතින් තරහක් ගිහිල්ලා මේ අවියෝග කරන නිසා. පියාවත් හිතුවාගෙන බොහොම වේගයෙන් ආව කැටගුරුලා අල්ලන. එනවත් එක්කම කිට්ටුවට යනකන් ඉඳලා කැටගුරුලා පස් පිටේ ලෑට දැහැන්නුනා. කුකුස්සගේ පපුව අර පස් දෙකල වැදිලා තැලිලා ඒ අතින් වැටුණා. ඉතින් අන්න ඒක උපමාවෙ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඔන්නෝමයි මහණෙනි පියාගේ ගොදුරු බිමෙන් ඉවත් වෙලා හැසිරුණොත් ඔන්න ඔය වගේ මායයට යහු වෙන්නේ. ඒ කියන්නේ කැටිකුරුල්ලා ඉස්සෙල්ලා Tamange ගොදුරු බිම අතහැරලා ගිය නිසා උකුස්සට අහු වෙලා මායයට ගොදුරු වෙන නම් වුණා. කැටිකුරුල්ලා නියම ගොදුරු බිමේ ඉඳෙද්දී උකුස්සා ආවල්ලා. අන්න උකුස්සා අමාරු වෙනවා. ඉතින් ඔබේ ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මොකද්ද මානින් මේක ඉන්න තව විග්‍රහ කරනවා පියාගේ දුන්නේ මොකද්ද ධර්මානුකූලව බලනකොට අන්නර කියාපු සතර සතිපට්ඨානය. පහේ පය අනුව දකිමින් සිටිනවා කෙලස් තයන වීර්ණයෙන් යුක්තව එවන සිටි සීනුවනි ලෝකයේ පිළිබඳව අලුන් ගැටුම් ආදී ඉවත් කරලා ඒ කය පිළිබඳව යථා තත්ත්වය අවබෝධ කර ගැනීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වේදනාවන් පිළිබඳව, ඒ වගේම සිත පිළිබඳව, ඒ වගේම සිතට එන ධර්ම පිළිබඳව. ඕකයි සත්‍ය සත්‍යපට්ඨාන කෙටියෙන් කියතොත්. ඒ ඔන්න අතන සතර සතිපට්ඨානයට සම්බන්ධ කරලා ඒ උපමාව දැක්වේ. ඒ උපුස්සරි උපමාව. ඊළඟට ඒ වගේම තවත් උපමාවක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ දන්නවා දැන් මේ පින්නතුන් වගේම සංඝයා වහන්සේලාත් ওই කතා අහන්න කැමති බව. ඒ නිසා ආයෙ නැති තවත් කතාවක් කියනවා ඒ වගේ. මානිගේ හිමාලයේ වනේ සමහර ප්‍රදේශ තියෙනවා වඳුරන්ටත් යන්න බැරි මිනිස්සුන්ටත් යන්න බැරි. තවත් සමහර ප්‍රදේශ තියෙනවා වඳුරන්ට යන්න පුළුවන් මිනිස්සුන්ට යන්න බැරි. තවත් සමහර ප්‍රදේශ තියෙනවා වඳුරන්ටත් පුළුවන් මිනිස්සුන්ටත් යන්න පුළුවන්. අන්න ඒ බඳු ප්‍රදේශය කොහොමද රමණීය සිත්තල් සමබිමත ඒ මිනිස්සු කියන්නේ මෙතන මේ වඳුරු වැද්දෝ. වඳුරන් අල්ල මිනිස්සු වඳුරන් යැල්ලීමට වඳුරු ලාටු වර්ගයක් යොදනවා. ඉතින් මේ වඳුරු ලාටු අටවල තියුවාම ටිකක් අවබෝධය ඇති වැඩි රොල් බව නැති වඳුරෝ මේක දැක්කේ හැටි මේකට කිට්ටු වෙන්නේ නැතුව ඈත් වෙනවා. මොකක් හරි උගුලක් තමයි කියන්නේ. නමුත් බාල රොල් ගතිය ඇති අර මෝර රොල් ගැටි ඇති වඳුරෝ ඇවිල්ලා අර ධාතුව එක අතකින් අල්ලනවා. අත ඇරෙනවා. ඊළඟ අත ලං කරනවා. ඒක ගලව ගන්න. ඒකත් ඇරෙනවා. ඊළඟ කකුලක් කිට්ටු කරනවා. අර අත් දෙක ගලව ගන්න. ඒකත් ඇරෙනවා. අනිත් කකුලක් කිට්ටු කරනවා. ඒකත් ඇරෙනවා. ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ අර කටනේ අපි අර බොම්බේ කියලා කියන්නේ. ඒ බොම්බ එකතු කරනවා. ඒකත් ඇරෙනවා. ඔන්න එතකොට පස් තැනකින්ම ඇලිලා වඳුර එළියේ ඉන්න අතරේ අර වඳුර ගැද්ද ඇවිල්ලා වඳුරට මොකකින් හරි ඇනලා ඒලා ඕන හැටියට වඳුර ගැඩියකට ගැලපෙන හැටියට මාරලා අරගෙන යනවා. ඉතින් එතෙන්දිත් යන බුදු පියාණන් හසේ දවස් මත කළ දෙනවා. වඳුරට ඒ අර ධාතු හැටියට දැක්වුවේ කොන්න දක්වනවා. ධර්මානුකූල මොනවද මේ ධාතු පහ? ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මෙන්න මේ පංචේන්ද්‍රියන්ට ගොදුරු වෙන ප්‍රියමනාප දේවල් වලට ඇලුම් කිරීම තුලින් තමයි ඒ ඇලුම් කිරීම පිළිබඳ කාරණයක් අර කාමරති සංඛේ කියලා කියපු ඒ කාරණය මේ උපමාවෙන් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක මායයට ගොදුරු වීම මේ පංචකාම සම්පත්තියට ලොල් වෙලා යාම තුලින් අර පඳුරට මුදේ වෙනවා කියන එකයි බුදු පියාණන් වහන්සේ ඒ උපමාවෙන් දක්වන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඒ ඔතනින් ඉවර නැහැ. ඊළඟට තවත් උපමා දෙන එක ටිකක් ඊටත් වඩා ගැඹුරු විදිහ අදහසක් එන දෙන විදිහ කරා. දැන් අපි කලින් කිව්වා අප්‍රමාදය කියන එක එක වචනෙන් කියනවනම් එළඹ සිටි සිහිය කියලා කියන්නේ වෙන්නේ. උපක්ඛිත සති කියලා ඒ පාරණ වචනේ තියෙනවා. එළඹ සිටි සිහිය කියන්නේ නිතරම නිරන්තරයෙන්ම වර්තමානයේ සිහිය පවතිනවා. එතන එතනම යමක් දකින්න ශක්තිය එතන කියන්නේ. අර මුලාවු සිහිය කියන එක අනිත් පැත්තනේ. ඒක මේක දැක්වීමට මහ බුදුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ දක්වන ඒ හොඳ ලස්සන කතාවක්. දැන් මේ පින්නතුන් දැන් ඔය ගමන් කරකැවීම ඒ විදිය විශේෂ ක්‍රීඩා තියෙනවා විශේෂ දක්ෂතාවල් පෙන්වන. ඒ වගේ දෙයක් මෙතන මේ සමබර කීමේ ව්‍යායාමයක්. ඒ කතාවේ තියෙන්නේ සැඬල්ුණ දස කියලා. ඒ සැඬල්ුණ දස කියලා කියන්නේ සමාජ විද්‍යාවේ තණ්ඩාල අයගේ ක්‍රීඩාවක් වෙන්නත් ඇති. මේ විදිහට කතාව පටන් ගන්නෙ ඒ සැඬල්ුණ දසේ ක්‍රීඩාව කරන ගුරුවරයාත් ගෝලයාත් එක් අවස්ථාවක මේ ක්‍රීඩාව දක්වන්න සූදානම් වෙලා අපේ විචාර ගන්න තියෙන්නේ ඒ වුණ දහ අර ගුරුවරයා තමන්ගේ මිකිරට යටින් හිටුවාලා ඒක සමවර කළා. ඔන්න ඊනාට ගෝලයාට කියනවා ගෝලයාගේ නමක් මහ බුදුම නම. මේදක තාලිකා ගෝලයාගේ නම. සමහර නම් දාන්නේ ඒ වගේ අර්ථයක් ඇතිව වෙන්නේ නැති. මේ සමහර විට යාගේ නම හෝ ඒ ගෝලයාට ආරුඩ කරපු නමක් වෙන්නේ නැති. අතේ ඇසියගේ තදියා තියෙන නම මේදක තාලිකා. අර්ථ වශයෙන් බලනවා නම් මේදක තාලිකා කියන්නේ මේද තලිය. මේද තලිය. ඒකට මේද තලිය කියන එක නිකම්ම ඉගෙන පුළුවන් දෙයක්. නමුත් කොහොම හෝ වේවා මේ මේ දෙකතාලික කියන අතවැසියට ගුරුවරයා ඊළඟට කියනවා මේ දෙකතාලික ඔන්න මේ මගේ කරුණට නැගලා මේ උණ ගහට ගොඩ වෙන්න උණ ගහට ගොඩ වෙලා පිටගන්න කියලා කිව්වහම ඒ අතවැසියා ඒ විදිහට කළා. ඔන්න ඊළඟට කියනවා ආචාර්යවරයා දැන් මේ දෙකතාලික ඔබ මාව රකින්න මම ඔබ රැක ගන්න. මේ විදිහට කිරීමෙන් අපට පුළුවන් මේ ක්‍රීඩාවෙන් ආදාන ලබාගෙන පීඩාවක් නොවි මේ පහළට බහින්න මේ උණ ගයි. එතකොට මේ ගෝලයා කියනවා අතලසිය කියනවා එහෙම නෙමෙයි කරන්න තියෙන්නේ ආචාර්යයන්. අදිරිතුමනි ඕක නෙමෙයි ක්‍රමේ. ඔබතුමා ඔබලව ගන්න මම මමව ගන්න. එතකොට අපිට පුළුවන් අන්‍ය ඕනෝන් දැක ගැනීම තුලින් මේ ක්‍රීඩාව හරි ආකාර පෙන්නලා හොඳට ලාභ ලබන්නත් කිසි උපද්‍රයක් නැතිව මේ උණ ගන්න බීමට බහින්න. ඔන්න ඔය උපමාව කියලා ඉන්න බුදු පියාණන් වහන්සේ ඊළඟට කියනවා මහණෙනි අර ඇදුරුතුමාගේ කතාව නෙවෙයි ගෝලයා මේ දෙක තාරික කතාව තමයි හරි. මේ දෙක තාරි ඒ කියාපු ක්‍රමය තමයි න්‍යාය නියම ක්‍රමය. දැන් ටිකක් හිතලා බලන්න මේ පින්නතුන් උනත් අර වගේ සමබර කිරීමේ ව්‍යායාමයකදී ගුරුවරයා ගෝලයා ගැනම හිත හිත ඉන්නවා නම් එතන සතිය නෑනේ. ගුරුවරයාට ආයි මොදහ තමන්ගේ අර නිකට යටින් හිතවල තියෙන එක ගැන සැලකිලිමත් නොවි. දැන් ගෝලයා මොනව කරයිද? හරියට මේ කරයිද? එහෙම එහෙම හිත හිත ඉන්නකොට එතන සතියක් නෑනේ. ඒ වගේම අර උනදහ උඩ ඉන්න ගෝලයා දැන් මේ මාව බිම දාලා ගුරුවරයා කියලා මම හිතෙන්න නම් බෑනේ. තම තමන් දෙක ගැනීම විතරයි එතන තියෙන්නේ. අන්න එතන මහා ගැඹුරු අදහසක් තියෙනවා. කොහොම කියලා ඊළඟ බුදු පියාණන් වහන්සේ ඒක සතිපට්ඨානෙට ලක් කරනවා. එසේම මහණෙනි, තමාර ඉන්නේ මේ කියලා හිතාගෙන සතිපට්ඨානෙ වඩන්න. අනුන් රකින්නේ මේ කියලා හිතාගෙන සතිපට්ඨානෙ වඩන්න. තමා රකින්නේ අනුන් රකින්නේ. තමා රකින්නේ අනිතා රකින්නේ. අනිතා රකින්නේ තමා රකින්නේ. කියලා මේ ධම්මනාය පුදුම විදිහට ඉදිරිපත් කරලා ඊළඟට කියනවා තව එක විස්තර කිරීම වශයෙන් ඒක වශයෙන් මහා ගැඹුරු සූත්‍රයක් මේක. හිතන්න හිතන්න ඒක සාමාන්‍ය සූදාවකින් විස්තර කරන්න බැරි තරම් ගැඹුරු අදහසක් මේ කියාට තියෙනවා. ඊළඟට කෙසේද තමාරකීමෙන් අනුන් රකින්නේ කියන එක බුදු පියාණන් වහන්සේට පිටින් දක්වන්නේ සතිපට්ඨානයේ හරියාකාර ආසේවන භාවන බහුලීකරණ වශයෙන් හොඳ ඇති. පළපුරුදු ඒක හොඳට පුරුදු කිරීම තුලින් තමාට තමා මේ සතිපට්ඨානේ හරි ආකාර වැඩිම තුලින් අනිත්‍යයට ආදර්ශයක් දීම එපමණක් නෙවෙයි Taman මේකෙන් ඉහළ තත්යකටපත් වුණොත් ඒක ආනිසංස වෙන මුළු ලෝකෙටම ඔය විදිහ නොයෙකුත් හේතුන් නිසා අන්න තමා රැකීම තුලින් ඉබේටම අනුමුත් වෙනවා ඊළඟට අනුන් රැකීම තුලින් තමා රකින්නවා කියන එකත් සතිපට්ඨානයට සම්බන්ධ කරලා දක්වන්නේ ඒක කොහොමද කරන්නේ ඉවසීම අවිහිංසාව මෛත්‍රීසිත අනුද්යතාව කියලා කියන දයාව කොටිම කියත ඉවසීම අවිහිංසාව, මෛත්‍රීසිත, දයාව. මේ විදිහේ ගුණ ධර්ම අනිත් කෙනා ගැන හිතලා වඩනකොට ඒක තුල සතිපට්ඨානයක් තියෙනවා. ඒකවල අනිකාරක ගැනීමට ඒක ගන්න. ඒ කරන අතරේ සමනුත්‍ර කෙනා. මේ සමාජයක ප්‍රතිපදාවක් වගේ ඉන්න පුළුවන් මේ පින්නතුන්ට. නමුත් එතන මහා ගැඹුරු අදහසක් තියෙනවා. ඉතින් මේකට පොඩි ඉඟියක් දෙන්න පුළුවන්. එක්තරා ගාථාවක් තියෙනවා. ඒක අර රෝධය ජය ගැනීම හා සම්බන්ධ වෙන තැනක තියෙන ගාථාවක්. අපි මේක ටිකක් කිට්ටු කරලා මේ අදහස මතු කර දෙන්නයි. මෙහෙම කියනවා උදින්න මත්තං චරති අත්තනෝච පරස්සච පරං සංකුපිතං ඤත්වා යෝ සතෝ උපසම්මති යම් කෙනෙක් අනිකා දෝදවුණු බව දැනගෙන අනිකා කුපිත වුණු බව දැනගෙන සිහිය තියන්න සතෝ කියන වචනේ දෙනවා හොඳට සිහිය එළවාගෙන තමා සංසිඳේද ඒ තැනැත්තා තමා තනු කියන දෙදෙනාම ගේම යහපත සඳහා හැසිරෙනවා කියන්නේ මේක මේ වෙන තැන කියන ධාතාවක් අපි මේ එකට මේ අදහස තේරුම් ගැනීමට උපකාර කරන්න ඉදිරිපත් කළේ ඒ නැවතත් කියනවා යම් කෙනෙක් අනිකා ක්‍රෝධ වුණු බව දැනගෙන අනිකා ක්‍රෝධ වුණු බව දැනගන්නේ අනිකාගේ හිත පිළිබඳව තේරුම් ගැනීම. දැන් මේක සතිපට්ඨානයේ සම්බන්ධ කළොත් තමයි ගැටලුවක් තිබෙන එකක් තමයි සතිපට්ඨානයේ තියෙනවා සතිපට්ඨානයේ වැඩිමේදී තමා පිළිබඳවත් අනුන් පිළිබඳවත් තියෙනවා. අජ්ජත් බහිද්ධා කියලා දෙකක් තියෙනවා. තමා තමා පිළිබඳව වගේම බාහිර ආරමුණු පිළිබඳව. ඒ දෙකම එකතු කරලා දක්වනවා. දැන් මෙතන සතිපට්ඨාන වඩනවා කියලා අනිත් කෙනාගේ හිත හැරෙන ආකාරයක් ගැන මට ඕනේ නැහැ කියලා හිතනව නෙමෙයි මෙතන කියන්නේ. අර තමාගේ හිත පිළිබඳ හැසිරීම ආශ්‍රයෙන් තේරුම් ගන්නවා. මේ වගේම හිතක් තමයි අනිත් පැයට තියෙන්නේ. ඒ යාගේ හැසිරීමෙන් හරි කියන වචනෙන් හරි තේරුම් ගන්නවා මෙයා දැන් කුපිත වෙලා ඉන්නේ. එහෙම කුපිත වෙලා බව දැනගෙන යෝ සතෝ උපසම්පති තමා සිහිය එළවාගෙන අන්න ඒ අර තමන් සංසිඳනවා නම් ඒ ක්‍රෝධය තමා තුළ තියෙන ක්‍රෝධය සංසිඳව ගන්නවා නම් එතකොට මේ ක්‍රෝධය දිගින් දිගට යන්නේ නැහැ. අන්න ඔය අදහස අපිට ගන්න තියෙන්නේ එතකොට සතිපට්ඨානය වැඩි වීම තුලින්. අතර සතිපට්ඨානය වැඩි වීම නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් තමන්ගේ වෙන විතරක් බලාපොරොත්තු කරන ආත්මාර්ථකාමී ක්‍රියාවක් කියලා. නමුත් මෙතන බුදු පියාණන් වහන්සේ දෙන මේ උපමාව. අර මේ දෙක තානිකා පිළිබඳ උපමාව හොඳට ගැඹුරින් කල්පනා කරලා බලනකොට පේනවා සතිපට්ඨානය තුල තියෙනවා තමනුත් රකිමින් තමනුත් රැකෙන අතරේ අනුනුත් රකින්න ප්‍රතිපදාව. ඒක තමයි ඔය දැන් අපි දවස් අමතර විග්‍රහයක් ඇටින් දැක්ුවේ. එතකොට තමාගේ හිත හැදිරෙන ආකාරය ආශ්‍රයෙන් අනුන්ගේ හිතත් මේ විදිහට හැදිරෙනවා කියන සාධාරණකරණයෙන් තේරුම් ගන්නවා. දැන් සතිපට්ඨාන වඩනකොට මේ පින්න තුනකට ගන්නවා. කායානුපස්සනා සතිපට්ඨාන වඩනකොට එන්න. ඇතැම් විට මේ තමන්ගේ ශරීරයට යන කල තේරුම් ගන්නේ අමුසෝනේ දාලා තියෙන වෙන කෙනෙකුගේ ශරීරයක්. තමන්ට අඳුනන්නේවත් නැති කෙනෙකුගේ ශරීරයක් වෙන්න පුළුවන්. නමුත් අර තමයි ධර්මතාව තේරුම් ගන්නවා. ඒ ශරීරයේ යම්සේද මේ ශරීරය එසේ යථායිදං තථායතං යථායතං තථායිදං අධ්‍යාත්තං ච බහිද්ධාච ඔය විදිහට දක්වනවා. ඇතුළතත් පිටතත් දෙපැත්තටම සිවට්ටාන විහිදෙනන් ඒක ආකාරයට. ඒතර තමාගේ කය යම්සේද අනුන්ගේ කයත් එසේම. අනුන්ගේ කය යම්සේද තමන්ගේ කයත් එසේම. තමාගේ වේදනාව යම්සේද අනුන්ගේ වේදනාවත් එසේම. තමන්ට විතරක් වේදනාව දැනෙනවා කියලා ගත්තොත් එහෙම අනුන්ට කොච්චර විදවන්න පුළුවන්ද? ඉතින් ඒකත් තේරුම් ගන්න මට වගේම අනිත් අයටත් තියෙනවා. මගේ හිත වගේම අනිත් අයගේ හිතවල මේ මේ විදිහේ කෙලෙස් ආදිය තියෙනවා. මගේ හිත අනේ විදිහට වෙන ගන්න තියෙන අච්චත්ත බයිත්තා කියන. ඒක මේ උපමාවෙන් තේරුම් ගන්න පුළුවන්. මේක මුගක් ඉවරනේ ඈතට ගියා. නමුත් මේ පින්නතුන් ඊටත් වඩා ගැඹුරින් කල්පනා කර ගන්න ඕනේ. අත් වශයෙන් මේ සතිපට්ඨාන ආදීයේද පින්නතුන්ටයි ඒක ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් මේ ඔන්නයි කියපු කාරණේ අපිට තේරුම් ගන්න පුළුවන් මේ සතිපට්ඨාන සතර සතිපට්ඨාන කියන්නේ මහා ගැඹුරු ධර්මයක්. මේක තුල මේක කිසිේ තාත්මාර්ථකාමී කියලා කියන්න බෑ. දැන් අර අර්ථ ගත්තොත් බුදු පියාණන් වහන්සේ ආචාර්යයන්ගේ අදහස නේකන ගත්තේ ගෝලයාගේ අදහස. මේකක තාලිකාවිය. ඒකයි හරි. ඔබ ඔබ රැකගන්න මම ආවරකගන්න. ක්‍රීඩාව හැකෙත් නම් එහෙමයි. නමුත් ඊට වඩා ඈතට ගියා. මෙතන සතිය සතිපට්ඨානය තුල තියෙනවා. අන්න අර ඒක දෙපැත්තටම විදිහට යනවා. අජත්ත භවිතාවශ. ඒ දෙපැත්තම සම්පූර්ණ වුණ අවස්ථාවේ තමයි ලෝකී යථා තත්ත්වයේ තියෙන්නේ. ඒක තවත් නිදසුනක් වශයෙන් කියනවනම් මේ පිළිතුරු අහලා තියෙනවා රූපනන්දා හේම ආදී ඒ අර තමන්ගේ රූප සම්පත්තිය ගැන ආඩම්බර වල හිටියාට බුදු පියාණන් වහන්සේ ඒ අය සතිපට්ඨානයේ දැම්මේ 이르දීන් ලක්ෂණ ස්ත්‍රී රූපයක් මවලා චේතනතියට පේන හැටියට ඒක විනාශ වෙන්න සැලැස්සුවා. අනේ ඉතින් මගේ මේස මේ වගේ නේද මගේ කයත් කියලා. අර තමන්ගේ කය ගැන ආඩම් තමන්ගේ රූප සම්පත්තිය ගැන ආඩම්බර වෙ ヒ ටි කෙනා බාහිර රූප සම්පත්තියේ පරිගණකය දැකලා ඒක ආරෝපණය කළා. ඒකට කියන්නේ ඒ තමා කෙරෙහි ආරෝපණය කර ගන්නවා. ඕක සතිපට්ඨාන සූත්‍රයේ තියෙන නිරන්තරයෙන් දකින්න ලැබෙන එකක්. ඕනෑම සතිපට්ඨානයේ ඕනෑම අංශයක් අරගෙන බලුවාම ඒක ඉවර වෙන්නේ ඒ ආධ්‍යාත්ම ආධ්‍යාත්මික වශයෙන් කාය පිළිබඳව බහිද්ධා බහැර කාය පිළිබඳවත් ඒ ඒ දෙක සතිය පවත් වෙනවා. ආධ්‍යාත්මික වේදනා පිළිබඳව බාහිර වේදනා පිළිබඳව. ඉතින් මේක අර නොපිටට ගන්න අය නම් ඕ ඕම කරන්න ගියොත් කොහොමද හැමතිස්සෙම අනිත් අය ඊයා බල බල ඉන්න ඕන නේද? ඒ විදිහට හිතනවා. එහෙම එකක් නෙවෙයි මෙතන. අර යථාභූත වශයෙන් ලෝකේ යථා තත්ත්වයේ තේරුම් ගැනීමේදී අවසානයේදී අපි මේ කොයි තයක් කාගේ තයක් එක හා සමාන බව තේරුම් ගන්නවා. දැන් ඇතම් කෙනෙකුට දැන් අතන් කියාපු රූපනන්දාදීන්ට තමන්ගේ ශරීරය ගැනම ඒකියා රූප අලංකාරය පිළිබඳව දැඩිව ඇල්ම තිබුණ නිසා මේ ශරීරය විඩාපත් වෙන එකක් කියන හැඟීම ඒ අවබෝධය අලවා ගන්න බැරි වුණා. ඒකට බුදු පියාණන් වහන්සේ බාහිර දයක් පිළිබඳව දැක්වුවා. ඒක පළවෙනි දක්වලා ඊළඟට ඒක ආරෝපණය කරන්න සැලැස්සුවා. තවත් එතෙන් කෙනෙකුට තමන්ගේ කය පහළමින් තියෙන තමන්ගේ කයට සිත යදීමයි. තමන්ගේ කයට සිත යොදලා මේ කය වගේම නේද අනිත් කයත් කියලා දැන් අවස්ථාවක් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ ටික අඳුනොත් තමයි තමන්ගේ කය ගැන කොච්චර සතිපට්ඨාන කරත් යම් අවස්ථාවක රූප සම්පන්න බොහොම රූමත් ශරීරයක් දැක්ක හැටිය මේක මේ කිසිදාක රෝග පීඩාවට වයසට යන්නේ නැති ඉතිරි රූපයක් කියලා ඇවිලා අන්න එතෙන්දී අර වඳුරට වුණා වගේ දෙයක් වෙනවා. එන්න අපිට තේරුම් ගන්න පුළුවන් විශ්ව සාධාරණ ධර්මතාවක් හැටියට මේ කය වගේම අනිත් යථායතන් තථායතන් යථායතන් තථායතන්. ඒකට සතිපට්ඨානය සම්පූර්ණ වීමේදී ඒ ආචාර්යවරුන් දක්වනවා ඇතැම් කෙනෙක් ඒ තමන්ගේ චරිතානුකූලව ආධ්‍යාත්මික පැත්තෙන් සතිපට්ඨාන භාවනාවට ඇතුල් වෙලා බාහිර පැත්තෙන් ඒක සම්පූර්ණ කරගන්නවා. තවත් කෙනෙක් බාහිර පැත්තෙන් සතිපට්ඨානය පටන් ගෙන අරූපනන්දා වගේ ඒක ආධ්‍යාත්මික ආරෝපණය කරලා ඒක සම්පූර්ණ කරගන්නවා. අන්තිමේදී දෙකම පුදුම විදිහට මිශ්‍ර වෙනවා, සම්මිශ්‍රණය වෙනවා. අන්න එතෙන්දී තමයි අධ්‍යාත්ත බහිද්ද. අධ්‍යාත්ත බහිද්ද විවිධත්වයක් නැහැ. අවිවිධත්වයක් නැහැ. කය කයම මේක මගේ කය කියලා මමත්වයකුත් නැහැ. අනුන්ගේ කය කියලා විශේෂත්වයක්වත් නැහැ. ඒ කය වශයෙන් බලනකොට කය කයම. අන්න ඒ ටික තමයි කායේ කාය අනුපස්සී කියලා කියන්නේ. හතරතොත් ප්‍රතිපත්තාණය පෙරදී සඳහන් වෙන ආකාරය බොහෝ දිනාට මහා ගැටලුවක්. ඒ මහා පුදුම විදියේ වාක්‍යයකින් සඳහන් වෙන්නේ. කායේ කාය අනුපස්සී විහෙරති. කයෙහි කය අනුව බලමින් වාසය කරයි. මොකද්ද මේ කය අනුව බලනවා කියලා කියන්නේ? කයෙහි කය අනුව බලමින්. අර කය පිළිබඳව මමත්වයක් ආදී ඇති වුණා විශේෂ අල්මක් ඇති වුණාම යථා භූත වශයෙන් වැටෙන්නේ නැහැ. ඒක යථා තත්ත්වයට හිමිනේ. ඒ වෙනුවට මේ කය කය හැටියට ඒක අර හැකි තාක් දුරට අගතියට යන්නේ නැතුව යථාභූත වශයෙන් දැකීමට උත්සාහ කරන්න. ඒ යථාභූත අවබෝධයට තම අවස්ථාවකට ආයෙත් අත්‍යපකාර වෙනවා. ඒකයි පොදුම මේ ප්‍රකාශ කරේ අන්න අර රූපනන්ද ආදී කතාන්තරවලින් ඒ විදිහට ඇතම් කෙනෙක් බාහිර කය ආශ්‍රයෙන් දැන් අපි හිතමු මරණය. තමන් මැරෙනකන් ඉන්නේ නැතුව මරණ කෙනෙක් පිළිබඳ උපමාව තමන්ට ආරෝපණය කරනවා. මටත් මේකත් එක්ක පැමිණෙනවා. එතකොට ලෝකයේ යම් යම් දේවල් අපි ඉගෙන ගන්නේ අපේ ශරීරයෙන් තුල පමණක් නෙවෙයි අපිට අහන්න ලැබෙන, දකින්න ලැබෙන ඒවා අස්මිනුත් අපේ දැනුම සකස් කරගන්න. ඒ වගේම තමයි ප්‍රත්‍යක්ෂයට උදව්පකාර වෙනවා. ඔයදී මධ්‍යම ප්‍රතිපදාවක් කියන සතිපට්ඨානය තුල ඒ ටිකයි මෙතනත් මතක කරලා දීලා තියෙන්නේ. ඉතින් අන්න ඒ රඟුලින් සැලකුවොත් එහෙමයි. එතකොට දැන් මේ උනතහි උපමාව, සමබර කිරීමේ උපමාව තුලින් අපෙන් අන්න අර එළඹ සිටි සිහිය කියන කාරණේ තේරුම් ගන්න පුළුවන්. කොයිතරම් සියුම් සිහියක් තියෙන්න ඕනද? තනිකර ඒ අවස්ථාවේ ඒ සිතවිල්ල වර්තමානයේ පවතින්නේ. අර ඒ උඩින් ඉන්න අතවැසියා මේ ක්‍රීඩාවේදී අර ගුරුවරයා ගැන ගුරුවරයා මාව බිම දාලා එහෙම නැත්නම් දැන් මේකෙන් මට කොච්චර ලාභ ලැබෙයිද ගුරුවරයාගෙන් කොච්චර ප්‍රමාණයක් ගන්නද මට කොච්චර ලැබෙයිද කොහොම ප්‍රපංච කරන්න ගියා නම් එහෙම ඇදගෙන වැටෙනවනේ උඹ තමයි ඒ මොකක්වත් නැහැ අර ඒ හිත නිදහස් කර ගැනීම ඇත්ත වශයෙන්ම මොනෝම ඉදිනදා ජීවිතේ පවා උන්වහන්සේ විදිය පුදුම ඒ ශක්තියින් පීඩා ආදී ශක්තිය නැති කරගත්තු ඒවා ඒවාම නිවන පැත්තට හැරිපු දවසට ඒක අයට එතනට ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් ධර්ම ඒ වගේ අවස්ථා බොහොම තියෙනවා. ඒ නිසා තම තමන් කල්පනා කරගන්න ඕන මේ ජීවිතයේ පවා අපි අර සම්‍යක් නියම ආකාරයට අපි යම් යම් කටයුතු කරනවා නම් සතිය හෝ වීර්ය හෝ යදනවා නම් ඒවා යම් දවසක අපිට නිවන උපකාර වෙනවා. ඒකට ඒක උපමා තවත් උපමාවක් කියනවා. ඒක තමයි මීටත් වැඩිය සමහරුන්ට ප්‍රියමනාප වෙන්න පුළුවන්. ධනපද කල්යනා කියන උපමාවයි. ඒකෙදි ඒක ඇත්ත වශයෙන්ම ඒ උපමා වශයෙන් බලනකොට තෙල් පාත්‍රය වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒකත් බුදු පියාණන් වහන්සේ ඉටි ගමන් පටන් ගන්නේ මහණෙනි. ඔන්න හරියට දැන් මේ කාලේ ඉටි ගමන් ওই වාහනයක් ඇවිල්ලා ප්‍රචාරය පටන් ගන්න යන්නේ ඒ විදිහට බුදු පියාණන් වහන්සේ පටන් ගන්න. මහණෙනි ජනපද කල්යාණි ජනපද කල්යාණි කියලා මිනිස්සු රාශියක් එකතු වෙනවා එකක් වෙනවා. ඊළඟට යන ආරංචිය මොකද්ද? මේ ජනපද කල්යාණි නටන්නත් තයන්නත් දක්ෂයි ජනපතිලාගාමී නැතිනවා දැනෙනවා කියලා තවත් ආරංචි යනවා. ඔන්නේ පදාක් පිරිසක් ඉන්නට දැස් වෙනවා. ඉතින් ඔහොම දැස් වුණු අවස්ථාවේදී ඔන්නතන ඉඳලා ඊළඟට ඇවිල්ලා දී තියෙන්නේ එනවා එතෙන් දෙක්තරා මිනිස්සේ ජීවිතයට කැමති මරණයට අකමැති සැපයට කැමති දුකට අකමැති කෙනෙක් වෙනවා. අසරණ මිනිස්සෙක් වෙනවා. අර පිරිසේ කවුරු හරි කවුරුද කියලා නෑ. පිරිසේ කීප දෙනෙක් වෙන්නේ යම්කිසි දඬුවමක් වගේ එක්තරා ආඥාවක් කරනවා අර මිනිහයාට. මොකද්ද? දැන් මෙන්න මේ මුව විට දක්වා තිබුණු තෙල් පාත්‍රය තියෙනවා. මේක ඔළුවේ තියාගෙන දැන් Taman මෙන්න මේක ඔළුවේ තියාගෙන යන්න ඕන මේ ජනපද කල්යාණී නටන තැනත් මේ අනිත් පැත්තෙන් මිනිස්සු පොරකටා මේක බලාගෙන ඉන්න අය. දෙපිරිස අතරින් මේ තෙල් පාත්‍රය අරගෙන යන්න ඕන. ඒකම පිටිපස්සෙන් එන ඇති පහවරාගත්තු කඩුවක් ඇති කෙනෙක්. ඔය තෙල් පාත්‍රයෙන් තෙල් බින්දුවක් හරි හිරුවක්. උඹේ ඔළුව බිම දාන්න ඇති කපලක් බිම දාන්න ඇති. ඔන්න තර්ජනයක් මේ කරන්නේ. ඒකට අර අසන මිනිස්සුගේ හිස උඩ තියුවා. පිච්ච තෙල් පාත්‍රේ පිටිපස්සෙන් එනවා කඩුවක් අමෝගාගත් මිනිස්සේ. අර තෙල් පාත්‍රයෙන් බින්දුවක් හිරුනොත් එහෙම. එයාගේ බෙල්ල තනින් ගියා. ඉතින් ඔහොම අවස්ථාවක අර මිනිස්සු කොහොමද ක්‍රියා කරන්නේ? අච්චර අච්චර ලස්සන කියමින් නටන ජනපති කල්යාණ එක පැත්තක ඉන්නවා. ඒ පැත්තට හැලී උන් කරත් කොහොමද? අනිත් පැත්තෙන් පොරකතා ඉන්න මේ මිනිස්සු ඩිංගක් ලකුණත් ඒක ගැටුම් තියෙනවා. අන්න ඒ දෙක තුලින් හිතා ගන්න පුළුවන් මේ උපමාව හරියට විග්‍රහ කරනවා. අලුමත් ගැටුමක්. අලුමත් ගැටුමක් දෙකෙන් හිත මුදාගෙනයි සතිය පාවත්තන්න වෙන්නේ. ඩිංගක් හරි මුදා වුණොත් ඒ ටික තමයි සතිපට්ඨාන සූත්‍රයේ මේ පින්නතුන් අය කියවපු කතිය දන්න නැති සතිපට්ඨාන සූත්‍රය ආරම්භයේදී කියනවා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ලෝකයේ පිළිබඳව දෙටි ආසාව සහ ලෝභය කියන එකයි තන. දෙටි ලෝභය ආසාව සහ දෝමනස්ස කියලා කියන දෝමනස්ස. ඉතින් අපිට අය පාත් තෙල් පාත්‍රය අරගෙන යන මිනිහයාට දෙපැත්තෙන් තියෙන එක පැත්තකින් තියෙන ලෝභය. ලෝභීය දෙයක්. ලෝභ කරන ආසාව කරන දර්ශනයක් එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් තියෙන ගැටෙන මිනිස්සු මේ පොර කතා කරේ කෙරපින් අතර මේක මොන කරදරයක්ද? දෝමනස්. તો ඔය දෙකෙන් ඔය දෙකට මැදින් අර තෙල් පාත්‍රය අරගෙන යනවා. ඔය ටික විතරක් කියන ඒලා විනාඩ බුදු පියාණන් වහන්සේ උන්න ධර්මේ කාරණාව දයිනවා. මහණින් මොනිට දක්වාගෙන තෙල් පාත්‍රය කියලා කියන්නේ කායගත සතියටම දෙන නමක්. කායගත සතිය කියලා කියන්නේ පින්නතුනි කය අනුව ගිය සිහිය. දැන් ඒකත් ඔය සතිපට්ඨානෙට අදාළ ඒ කය අනුව ගිය සිහිය. එතකොට කය අනුව ගිය සිහිය තමයි අන්න අර තෙල් පාත්‍රයට උපමා කරලා තියෙන්නේ. ඒක ඉහිරෙන්න පුළුවන් පොඩ්ඩක් හරි අපේ ජීවිතයට ළඟ මේ මේ ප්‍රතිපත්තිය අපි මේ ශික්ෂාවල ගැඹුරින් වඩා කුරුල්ල ආරක්ෂා කරනවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව ගත කරනවා චාම් ජීවිතයකට නැඹුරු වෙලා එයින් අර පෙරමුණක් මෙන්න මේ කියාපු යථාභෝධයට එහෙම නැත්නම් මේ සංසාරේ මෙතර වීමට පෙරමුණක් වගේ තමයි මේ සීල සමාදන් වීම සීල සමාදානය තුලින් අපි ඇති කරගන්න මානසික සහනය. එහෙම නැත්නම් අර පසුතැවිල්ලෙන් නිදීම. ඒක උපකාර වෙනවා සිත සමාධිමත් කර ගැනීමට. කෙනෙකුට සිත දැන්පත් කරගන්න අපහසු වෙන්නේ තමන් කරපු ඒ වැරදි ආදී හිතට කඩාගෙන යනවා නම්. ඒවල යම් කෙනෙක් ජීවිත පරිත්‍යාග කරාට පස්සේ ඒතනතර පුළුවන් එක්තරා ප්‍රමාණයකින් ඒ හිතේ හිතට කඩාගෙන එන ඒ අතීත සිතුවිලි ඒවායින් හිත මුදා ගන්න. මොකද මෙන්න මේ අදිෂ්ඨාන කළ කාල සීමාවෙ ඉඳලා ආවර්ජනය කළ බලනකොට මගේ සිත මගේ කාර්යාව පිරිසුදුයි කාය වචනය අනු ඒ කර ක්‍රියා පිරිසුදුයි කියලා හිතනකොට ඒක තුළ ඉන්න සතුට උපකාර කරගන්න පුළුවන් හිත සමාධිමත් කරන්න. ඔක ඒ සීලේ වටිනාකම. ඒකට ඊළඟට ඒ විදිහට ඇති කරගත්තු සමාධිය ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වන ඒ සමාධිමත් සිත එකඟ වූ සිත අන්නර කියාපු අත්‍යවශ්‍යයෙන් බුදු පියාණන් වහන්සේ දක්වන මේ සතර සතිපට්ඨානිය වැඩිමිට උපකාර වෙන කාරණා හැටියට දක්වන්නේ සීලං ච සුවිසුද්ධං දික්ඛිත උද්ධිපා සුවිසුද්ධ පිරිසිදු සීලයක් අවශ්‍ය වෙනවා. පිරිසිදු සීලය තියෙන්න ඕන, ඍජු දෘෂ්ටිය තියෙන්න ඕන, සම්‍යක් දෘෂ්ටිය තියෙන්න ඕන. මිත්‍යා දෘෂ්ටිය තියාගෙන බෑ සතර සතිපට්ඨානය වඩන්න. ඒකට සතර සතිපට්ඨානය වැඩිවීමට අත්‍යවශ්‍ය කාරණා හැටියට දක්වන සීලන්ත සුවිසුද්ධං දිට්ඨිත උජුකා. සීලය පිරිසිදුයි, දෘෂ්ටිය ඍජුයි. ආයෙහාට මෙහාට මේ භවයේ මේකේ මරඳිලා ඉන්න එහෙම අදහස් තියාගෙන බෑ මේ සම්පූර්ණ සතරින් එතර වෙන්න ඕන කියන ගැඹුරු අදහස ඇතිව යාළුතුයි මේ ගමන. ඒක අනුව තමයි ඊළඟ සතර සතිපට්ඨානෙ වැඩිමනි ක්‍රමක්‍රමයෙන් මේ කය යථා තත්ත්වය, වේදනාවන්ගේ යථා තත්ත්වය, සිතේ යථා තත්ත්වය, සිතට එන සිතිවිලි වල යථා තත්ත්වය, ඒ විදිහ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වන්නේ. එදා අපි ප්‍රකාශ කළේ මේ බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ මේ යෝගාවචරයේකට යෝගාවචරය කියලා කියන්නේ අර කෙලෙස් සටන, යෙදෙන තැනත්ත, මායයත් එක්ක මාර සංග්‍රහණයට සූදානම් වෙන තැනත්ත. ඒකට යෝගාවචරයට තියෙන ආයුධය තමයි කර්මස්ථානේ, කමඨහන. ඒ ආයතියත් අරගෙන යෝගාවචරයා පුහුණුව ලබන්නේ අභ්‍යාස ලබන්නේ සතර සතිපට්ඨාන බිම. සතර සතිපට්ඨාන බිම තමයි අර පියාගේ ගොදුරු බිම කියලා බුදු පියාණන් වහන්සේ හැදින්නේ. ඒක පියාගේ ගොදුරු බිම ඉඳගෙනයි මෙන්න මේ තමන් පිරිසුදු සීලයක් ඇති කරගෙන තමන්ගේ පරම අදිෂ්ඨානය සසරෙන් මිදීම කියන ඒ අදහසත් හොඳට හිතට දාගෙන ඊළඟට තියෙන්නේ අන්න අර සතර සතිපට්ඨානයේදීම කමඨාන උපකාර කරගෙන ඒක තුලින් ක්‍රමක්‍රමයෙන් ඉක්ම යා නොදෙව් කියලා කිව්වේ නැගත මෙම පොල් දවසේ වැනි අවස්ථාවක්. ඒ අවස්ථාව ගන්න තමන්ගේ නිර්වාණ ප්‍රතිපදාවට නඹුරු වෙලා මේ සංසාරේ නිතර වීමේ කටයුතු සලසා ගන්න පුළුවන්. මේ ජීවිතයේ අර සමාජ ධර්ම අනුව සිංහල අලුත් අවුරුද්ද හෙළෝ වශයෙන් බලනකොට නැකත ඉක්මයා නොදී සුබ මොහොතින් ඒ කටයුතු කරා. නමුත් ඊටත් වඩා ගැඹුරු අර්ථයක් තමයි මෙතන තියෙන්නේ. මේ බුද්ධෝත්පාද කාලය කියන මේ දුර්ලභන නැගත් අවස්ථාව බුද්ධෝත්පාද කාලයේ ලැබු මනුෂ්‍යාන් භාවිකෙන් නැගත් අවස්ථාවේ දාගෙන මේ විදිහේ සීල සමාධි ප්‍රඥාගෙන් ප්‍රතිපත්තියදී තමයි ඒකට ඇත්ත වශයෙන්ම අප්‍රමාද ප්‍රතිපදාව විදිහට සලකන්න පුළුවන්. ඉතින් කල්පනා කරගන්න ඕනේ මේ පින තුන්නේ මේ විදිහට තමන්ගේ ජීවිතයේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ පසර නැවත නැවත ඉපදීමක් නැවත මැරීමක් කියලා කියන මේ අන්තකාරයක් අපි විඳ මේ දුක්ඛ ස්කන්ධයෙන් මිදීමට දක්වා තියෙන මේ සතර සතිපට්ඨාන මාර්ගයේ යමින් ඉදිරියට මේ කටයුතු දීගෙන යන්නල පවා හැකි තාක් දුරට මේවා පුරුදු පුහුණු කරමින් බුද්ධ ශාසනය පරිහානියටපත් වෙන යුගයක් තමයි ගැන වඩා සංවේගයවත් වෙලා උතුම් මොහොතේ මා නොදෙව් කියන ඒ ශීර්ෂ පාඩයේ සිහිට නගාගෙන මේ විදිහේ මේ අද දින රැස් කරගත්තු තමන් සීල සමාදානය තුලින් ධර්ම ශ්‍රවණය තුලින් මේවා තුලින් දැස් කරගත් වූ කුසල සම්භාරය විශේෂයෙන්ම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන නිවනට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වශයෙන් දක්වන්නේ කුසල චේතනා ආදී උපකාර කරගෙන අවිතාපිකමෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය පීඨ කරගෙන බණ භාවනා සම්පූර්ණ කරගෙන ඒ ප්‍රාර්ථනීය සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග ඵල ප්‍රතිවේදීන තුමම මහණන් සාක්ෂාත් කර ගැනීමට මේ රසකල කුසල සම්පත්තිය කාන්තින් පුනිස්කේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තම්තා පරිචේසිත අපනිට දක්වා වූ සත්ව කෙනෙක් යත්නම් තමන්ගේ ඥාතින මෙවැනි ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය කුසලයන් අනුමෝදන්නේ කරන කෙනෙක් මේ කුසල අනුමෝදන්නේ තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය ගෝධිනී තාන රක්ෂණි අයිස්මරින් ජාති ජරා ආදී මනාදී සිය සංසාර දුකින් අත්මිදුත් මහා මානින් සංසෙත්වා දෙන්න ප්‍රාර්ථනා එතාවතාචම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිत्वा රුචන්තු අමතම්පදං පාපාසක්ඛා චුම්මඨා දීවානගාමෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛං සාසනං පාපාසක්ඛා චුම්මඨා දීවානගාමෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा ඉදං රක්ඛන්ති දේශනං ආකාශත්තා යමුනාථා දීවානාගාමනිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा ඉදං රක්ඛන්ති සුඛපත්තාජනි සුඛාභවතාජනි සුඛපත්තාජනි සුඛාන්තු සබ්බේ විපානිනෝ සුඛපත්තාජනි සුඛාභවතාජනි පරා සෝතපට්ඨාජනිසෝකාන්තු සබ්බේ විපානිනෝ දුක්ඛපට්ඨාජනි දුක්ඛාවරණපට්ඨාජනි භය සෝතපට්ඨාජනිසෝකාන්තු සබ්බේ විපානිනෝ ඉනා පුඤ්ඤ කම්මේන මාමේ වාග සමාදමෝ සතං සමාදමෝ හෝතු යාවකිබ්බාන පත්‍ත්‍යා ඉනා පුඤ්ඤ කම්මේන මාමේ වාග සමාදමෝ සතං සමාගමෝ හෝතු ආව නිබ්බානපත්තියා ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවස්වන්තරායෝ සුඛී විදායිකෝ භව අවතු සාධනං බලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බුද්ධාන් භාවේන සදා සුඛිතාන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීලතා සබ්බ ධම්මාන් භාවේන සදා සුඛිතාන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීලතා සබ්බ ධම්මාන් භාවේන සදා සුඛිතාන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිච්චේ අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්ච්ඡතු Thank you. පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න